ආස්වාද ප්‍රසආස ආවොත් ඒක කායන පසනාවට දාන්න. වේදනාවක් ආවොත් ඒක වේදනාන පසනාවට දාන්න. නරක හිතවිල්ලක් මේ නොහොබින හිතවිල්ලක් ආවොත් චිත්තාන පසනාවට දාන්න. ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන්, මනසෙන් එන යම් අරමුණක් එනවනම් ධම්මානුපසනාවට දැම්මට පස්සේ මොකක්වත් මට නෑ දවස පුරාම භාවනා කළ නොහැකි දෙයක්. අන්න වෙනස මේ ජීවිතය ඇතුළත කරන්න පුළුවන් කියන එකයි අපි සහතික වෙන්නේ. මට හැමදාම මේ ආරම්භක යෝගාවචරයේ තියෙන චෝදනා ගති නැතුව චෝදනා එනවා ඒක අනිවාර්යයෙන් මුලදී එන්න ඕනේ. නමුත් මේක බොජ්ජංග මට්ටමටපත් කරගන්නවයි කියලා කියන්නේ ඒ සෑම බාධකයක්ම සාධකයක් බවටපත් කරන්න පුළුවන් නැත්නම් සරුවච්චනසේ සරුවච්ච නෙවෙයි. නැත්නම් ඒකාන්තෙම සතර සතිපට්ඨානේ බොජ්ජංගට යොමු කරනවා කියන කට කහනවාට කියන වචනයක් බවටපත් වෙනවා. ඒ නිසා මුලදී එන බාධක සියල්ලක්ම අවදාන වෙනකොට සාධක වෙනකොට තමයි බොජ්ජංග වෙන්නේ ඕන ඕක නිසායි සරුවච්චන් වහන්සේ ළඩ වෙලා චුන්ද මහ රහතන් වහන්සේට කියනවා චුන්ද මට බොජ්ජංග ටික සජ්ජායනා කරන්න. නිලෙදී ඉවරයි. කාශ්‍යප මහ රහතන් වහන්සේ ළඟට ගිහිල්ලා සරුවච්චන් වහන්සේ අහනවා කාශ්‍යපේ ළඩ අඩු වෙනව නේද? වේදන අඩු වෙනව නේද? අනේ නෑ ස්වාමීන් වහන්සේ වැඩි වෙනවා. දරා ගන්න බෑ කියලා. එහෙනම් සත්‍ය බොජ්ජංග ධර්මයට හිත දාන්නයි කියනවා. ඒ මොකද උන්වහන්සේලා ඒ බොච්චංග වඩනකොට ওই සෑම දෙයක්ම පහු කරගෙන අවිල්ලා තියෙනවා. ඊට පස්සේ අර යම් යම් බාධක ධර්ම මොනාරි හේතුවක් නිසා තද්ද අධික වේදනාව ආවම ළඟ ඉන්න කෙනෙකුට කියනවා මම අර හොඳට භාවනා කරන වෙලාවේදී මට ආපු හිතට ආපු ගැම්ම මට මගේ හිත පොඩ්ඩක් අරන් දෙන්න මට මතක් කරලා දෙන්න සති සම්පෝඥංගේ කොහොමද වැඩෙන්නේ කියලා මට කියලා දෙන්න විද්‍ය සම්පෝඥංගේ වැඩෙන්නේ කියලා ඉතින් සරුවචනාංශ කියපේකමයි කියන්නේ අති සම්බොජ්ජංගෝ කෝකස්ව මයා සම්මදක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති මේ මවිතින් කාටක කලු ලෑල්ලක් රටුණු කැලක් පාවිච්චි කරන්නේ නැතුව මේ චෛසික ධර්මයේ මම මනාකොට දක්වන ලදී අරුවචන් අවුරුදු 45ක් ගැඹුරුම ධර්මයක් දේශනා කරා කිසිම කලු ලෑල්ලක් පාවිච්චි කරේ නැහැ කදාක චෝකැලක් පාවිච්චි කරේ නැහැ සම්පූර්ණ වැඩිම වුණොත් මේ ඇඟිලි 10 විතරක් ගත්තට ධර්ම චක්‍ර මුද්‍රාවට ඒකල ලෝකෙ දෙන ඉතාමත්මක තාමත් ලියා ගන්න බැරි දේවල් විස්තර කරලා තියෙනවා. මනාකොට දක්වන ලදී. භාවිතෝ බහුලීකතෝ මේ මමන් කිව්වේ ඕගොල්ලෝ රවට්ටන්න. නැත්නම් ඕගොල්ලෝ මොසපත් කරවන්න රෝගසෝ කරන්න නෙවෙයි මම විශ්ින් කරන ලදී. භාවිතා කරන ලදී බහුලීකත කරන ලදී. අභිඥාය සම්බෝධාය නිබ්බාණාය සංවත්ති ජීව අඩු කරනවා විතරක් නෙවෙයි මේ සතියෙන් කරන්නේ. දැන් ආනාපාන ගැන උගන්වනවා විතරක් නෙවෙයි අභිඥා ශක්තිය ලබා දෙනවා. සම්බෝධිය ලබා දෙනවා. නිවනට තුරු දෙනවා. ඒ නිසා පටන් ගන්නකොට මේක බොහොම සීමා තත්ත්වයට තෙදී ශබ්ද නැති වේදනා නැත්නම් වල පටන් ගත්තට ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් වැඩි එකන ඇවිල්ලා බොජ්ජංග මට්ටමට එනකොට අහන්න හිතෙයි මොකේද සතිපත් පිටාන බැරි. ඒ පැත්තේ හිටියා මේ මිනිසෙක් මී කඩන මිනිසෙක්. ඒ මාසෙට කියන්නේ මී මැස්සයි කියලා. ඌ කරන්නේ කාගේ හරි ගෙදරක මේ පැටි පෙට්ටියක් තිබ්බ හොරකම් කරලා අනිත් ගෙදරට ගිහිල්ලා විකුණලා හරි යම්බෝරණ ගාලෙත් කරනවා. ඒක ගස් බෙන්න තියෙන මී කඩත් කරත් කඩනවා. ඉතින් ආපු වෙලාවට මම නැත එක දවසක් අම්මට කියනවා ලොකෝ මම මේ මී මැස්සා. ওই මී පැණි හදන්න අසුචි ඔලිමේ මූත්‍රාලිමේ ටික ටික ගන්නවා කිය. ඒක තමයි මෙච්චර මේ රසවත් වෙලා තියෙන්නේ. මේ සත්‍යපට්ඨානෙට දියුණු වෙනකොට නොගන්න දෙයක් නැහැ. අසුචි ඔලිමුත් පොඩ්ඩක් ගන්න වෙයි, මූත්‍රාලිමුත් පොඩ්ඩක් ගන්න වෙයි. ඒ පටන් ගන්නකොට නම් කියන්නේ ඒව නොදකින් නොපතන් කියලා තමයි. ඒව නැති සුන්දර තැනකට ගෙනියයි කියලා. මේ සත්‍ය අවබෝධ කරනවා කියලා කියන්නේ එහෙම සුන්දරයක්වත් එහෙම මේ හුරතලයක් නෙවෙයි. යථාර්ථය අවබෝධ කරන එකයි. යථාර්ථය අවබෝධ කරගන්න සතිය හොඳ නරක දෙක ඉක්මවල පැතිරෙන්න ඕන. පත්තරිත්තා පවත්තති කියන තැනට එන්න ඕන. එහෙම එනකොට සත්පුරුෂ කල්යාණ මිත්‍රෝ නැති වුණොත් ඒක ආපු කෙනත් පැකිලෙනවා මට මේ වැරදිලාද පැකිලිලාද අන්න එවැනි පිළිස තමයි සරුවච්චන්හන්සේ මේ සති සම්පොච්චංග ගැන දේශනා කරන්නේ මයා සම්ම දක්ඛාතෝ භාවිතෝ බහුලීකතෝ අභිඥාය නිබ්බානාය සංවත්තති. ඉතින් හුඟ දෙනෙක් මේ භාවනා කරන අය මේ යම් යම් අත්දැකීම් ලැබලා තියෙනවා. මේ අත්දැකීම් සමහර විටක බලාපොරොත්තු වෙච්චි ශිෂ්ටාචාරය තුළ බලාපොරොත්තු සભ્યත්වය තුළ නැහැ. ඒක එක්කනගිට උපනිෂද සම්පත් වල හැටියට. නමුත් හරියට තේරුම් අරගන්න ඕන මේ සති සම්බොජ්ජංගේදී දරුවචනන්සේ දෙන පුලුල් පරාසය සම්පූර්ණ විතර කරගත්තොත් අපිට තව තවත් ශක්තිමත් වෙන්න පුළුවන්. අපි යම් ආකාරයකට මේ සතිය වෙනුවෙන් ආයෝජනයක් කරලා තියෙනවා නම් කවම කවදාකවත් ඒක අපි අසරණ කරන්නේ නැහැ. ඒක අපි ධර්මයේ හවේ රක්කති ධම්මචාරී වගේ සති ධර්මය අපි ආරක්ෂා කරනවා නම් අපිට සතිය ආරක්ෂාව තියෙනවා. ඒක නිසා පච්චුපට්ඨාන සතිය විස්තර කරන්න කියනවා ඕනම වෙලාවක යෝගාවචරයට භාවනාදී බයක් සැකයක් අනිශ්චිත භාවයක් ඒකාකාරී භාවයක් එපා කරන ගතියක් නිින්දක් මේ විදිය මොනම හෝ ද්වේෂ චෛසිකයක් ආවන මූල කර්මත්තාන්න හිත දාපු ගමන් ආයෙත් තමන් ගෙදර ගියා වගේ ශක්තියක් ඇති වෙනවා කොච්චර කැලයක් මැදට අපි ගියත් යනකොට ගහෙන් ගහට කොට කොට කොට කොට ගියා නම් අපි ගියේ ලකුණ දකිනකොටම අපි දන්නවා ඊගාව ගහ මේ ළඟ තියෙන්නේ. ඒ ලකුණ තියාගන්න නැතුව ගියොත් නම් අතර අතරමං වෙන බව හැබෑව. ඒ සතිය කරන්නේ නිතරම මෙනෙහි කරමින් මෙනෙහි කරමින් ඉතින් ගියා නම් කොච්චර ගැඹුරකට ගියත් කවදාකවත් එහෙම කලකොල භාවයක් අසම්මෝස භාවයක් නැතුව වෙනදා නොවිච්ච විදිහේ අභියෝග වලට මුහුණ දීම ඒ වගේම පෞරුෂත්වයක් දරාගැනීමේ ශක්තියක් එන්නේ එන්නේ වැඩෙන වෙන විදිහකට කියනවනම් මේ අෂ්ටලෝක ධර්ම විශේෂෙහි අවදාකවත් මේ අෂ්ටලෝක ධර්මයේ ලාභ පැත්ත, සැප පැත්ත විතරක් ඇවිල්ලා අෂ්ටලෝක ධර්ම දිනිලක් නැහැ. ලාභ ලාභ දෙකටම සමෝසි. දුක සැප දෙකටම සමෝසි. කීර්ති ප්‍රශංසා මේ නින්දා වලට සමෝසේ මුණ දීම තමයි සතියෙන් කරන්නේ. ඉතින් ඒකට මේ සතිය විතර අපිට <clears throat> හැකියාවල් ඒ වගේම අපේ දැරීමේ ශක්තිය වඩන වෙන මොන්නම විචිත්‍ර ධර්මයක්වත් නැහැ කියලා තමයි මගේ දැනුම් මට්ටමට මම නම් තියාගන්නේ. වෙන විදිහකට මම සඳහන් කරන්නේ මේ සරුවච්චන් වහන්සේ මේ ලෝකේ අපට අනෙකුත් ධර්ම සේරම මැද වැඩියෙන් කරලා අතිරේක කරලා විශේෂ කරලා උගන්වපු දේ තමයි මේ සතියේ. වෙන විදිහක නම් මේ අප්‍රමාදේ. ඉතින් ඒක සති සම්බොජ්ජංග මට්ටමටපත් කරගත්තා නම් ඒත් අපි තාම ඉන්නේ ලෞකික මට්ටමේ. නමුත් මේ හුඟක් අපේ ළඟට එන පුංචි පුංචි ප්‍රශ්න චෝදනා ඒවා තුලින් නැති කරගන්න පුළුවන්. ඒවා තිබුණා නැති වෙනවා කියන එක තියෙන. තිබුණාට ගණන් ගන්න නැතුව ඉන්න පුළුවන් ශක්තියක් ඇති වෙනවා. ඊට පස්සේ තමයි දවසක යෝගාවචරයට මේ සියලු සංස්කාරයන් વિશે සමභාවයටපත් වෙලා සංඛාර උපේක්ඛාවටපත් වුණාට පස්සේ ඒ අර මේ තාක්කල් ගෙවි ගිය ඒ තෘෂ්ණාමාන දිට්ඨි වශයෙන් තිබිච්ච සක්කාය දිට්ඨි වගේ තිබුණ දේවල් කැප කරලා නැත්නම් ඒකත් එක්ක මේ හෙට්ටු කරලා ඒවත් එක්ක මේ ඒක අතහැරලා දාලා එහා පැත්තට පයින්න පුළුවන් ශක්තියක් ඇති කරලා දෙනවා. ඒක නිසා සති සම්බොජ්ජංගය පිළිබඳ කතා කරනකොට මතක් කරන්න තියෙන්නේ අපි මේ කරගෙන යන සතිපට්ඨානයේ වඩන වැඩේ ඇර ඒක දිනු කරන්න වෙන කෙටි ක්‍රමයක් හෝ වෙන ඉන්ද්‍රජාල හෝ ගුරුවරයෙකුගේ ආශිර්ය ගැනීමක් හෝ කවදාකවත් බලාපොරොත්තු වෙන්න එපා. සත්‍ය කියන්නේ එහෙම গুপ্ত ධර්මයක් නෙවෙයි. කරපු ප්‍රමාණයට Tamanට ආනිසංස ලැබෙන දෙයක්. ඒ සතිය වඩනවා නම් ඒ කාන්තේම ඊගාවට තියෙන ඒ ධම්මවිචේ සම්බොජ්ජංගය කියන අරමුණේ ඕජාව ධර්ම රසය ඉබේම මතුවෙන්න පටන් ගන්නවා. ඉතින් අපි බලාපොරොත්තු වෙමු අනිත් දවසට ඒ ධම්මවිචේ සම්බොජ්ජංගය ගැන කතා කරන්න. අදට මේ වෙනකොට අපි පැයකට වැඩි කාලයක් මේ සති සම්බොජ්ජංගය ගැන සාකච්ඡා කරලා තියෙනවා. ඒ නිසා සියලු දිනාටම තම තමන් කරගෙන යන මේ සතිය වැඩිම දියුණු කිරීමේ කටයුත්තට මේ කරුණු කාරණාත් හේතු වාසනා වේවා. එවැගේම තමන් ඒක සඳහා යොදන කාලයත් වැඩි ආත්ම විශ්වාසයෙන් යුක්තව යොදලා මේ වගේම සතිය වඩන පිරිසක් එක්ක තව තවත් අපිට ඉඳ ලැබේවා ඒ වගේ මේකට අවශ්‍ය කරන ආධාරක සප්පාය කන්නු සලසා ගැනීම මේ ජීවිතයේ තුලදී මේ සති සම්පෝඥංගේ සම්පූර්ණ කරගෙන බුද්ධ ආදී උත්තමයන් වහන්සේලා සපයි සාන්තයි සුන්දරයි දේශනා කරන ලද ඒ පරම නිෂ්ඨාවට යන තෙක්ම කල්යාණ මිත්‍යෙක් විදිහට මේ සතිය දිනු පවුණු කරගන්න ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නියමිත ධර්ම දේශනාව මෙතන නැතර කරන්න බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා